අවසරයි කරුණීය මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුව වැඩ සතිವಾರයේ ආරම්භකටයි බලාපොරොත්තු වෙන්නේ මම අද ඊයේ වගේ විස්තරයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ පටන් අරගන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා අපි මේ පසුමාත ඉල්ලා සිටිමු අද මෙම 129 වන භාවනා වැඩපුහුණු මුළුවේ දෙවන දිනේ ප්‍රශ්න සාකච්ඡා කරන සැසියයි මේ ආරම්භ වන්නේ. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රශ්න පහක් ලැබී තිබෙනවා. එම ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ඔබ වහන්සේගෙන් নমස්කාර පූරකව අවසර පතනවා. ප්‍රථම ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙකි. ආදුනික යෝගියෙකි. වැඩසටහන ආරම්භයේදී හා ඊයේ ඔබ වහන්සේ පැවසූ මඟ පෙන්වීම මත ආනාපාන සතිය පුහුණු කළෙමි. එහෙත් ආශ්වාස ප්‍රාශ්වාස වාර 5න් 5ත් 10ත් අතර ප්‍රමාණයකදී සිත වෙන වෙන අරමුණු කරා ඇදී යයි. තවද පිටකොන්ද හා බෙල්ලේ දෙපස අධික වේදනාවක් පරයන්කේදී ඇතිවේ. එම වේදනා යටපත් කොටගෙන ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කිරීමට වැඩි කලද වැඩි කොටසක් වැඩි සාර්ථකත්වයක් නොදැනුනි. මෙම தત્ත්වයේ මගහැර ආනාපානයටම සිත එක්තන් කිරීමට උපදෙස් ලබා දෙන සීක්වා ඔබ වහන්සේට දීර්ඝායු පතමි. අවසානයේ ලියලා තියෙන වාක්‍ය ආනාපානට මේ හිත එක්තන් කිරීම කියන එකට මම උත්තර දෙන්නේ. ඒක නෙමෙයි අපේ වැඩමුළුවේ પરමාර්ථය අපේ වැඩමුළුවේ પરමාර්ථය හිතේ හැටි ස්වභාවය තේරුම් ගන්න එක විතරයි. ඇති හැටි දැනගන්න ඉතින් අපි කියන සතිය කියලා. අවසාන වාක්‍යයල තියෙන ආනාපාන සමාධිය ගන්න හැටි. ඒක අපි පස්සට තියමු. අපි ඉස්සරහට ගමු සතිය. ඒ නිසා ඒ වාක්‍ය හැර ඉතුරු ටික බලුවොත් මේ ආනාපානය පිළිබඳ කිසිම තොරතුරක් ඉදිරිපත් නොකිරීම නිසා පේන්න තියෙන මූලික උපදේශ මූලික කමඨහන් උපදේශ නැත්නම් කමඨහන් ඉදිරිපත් උපදේශ සුද්ධ කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ ලියපෙකන කැමැතිද තව පොඩ්ඩක් අපි අවසාන වාක්‍යයට නම් උත්තර දෙන්න නෙවෙයි මම මේ කතා කරන්නේ ඉතුරු ටික ගැන සාකච්ඡා කරන්න කැමැතිද සභාවට ඉදිරිපත් වෙන්න. ලියපෙකන. හොඳයි. ඉතින් මම කැමැති දැනගන්න මේ 5ක් 10ක් ආනාපානේ පේනකොට මගේ සෑන් හිත ආනාපානේ තියනවා කියලා කොහොමද දන්නේ? ආස්වාස වාස්වාස වාර පහක් විතර යනකොට ස්වාමීනි හිත වෙරාන රුංගකට යනවා නෑ නෑ ඒක නෙවෙයි මං අහන්නේ ඔය ආයෙ ගෙනියන්න හදන්නේ නොමග තමයි මං අහන්නේ මේ ආස්වාස අර පහේදී මං ආස්වාසේ ප්‍රසවාසේ ඉන්නවා කියලා දන්නේ කොහොමද ආස්වාසේ ප්‍රසවාසේ තමයි හිත යොමු කරගෙන හිටියා එතකොට පේනවා හුස්ම ඉහළට යනවායි අතු එළියට යනවායි දැනුණා. මේ දැනිච්ච ටික තමයි ඔයාගේ අත්දැකීම. Taman අද්දුට ප්‍රත්‍යක්ෂය මේ පිට අරමුණක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සද්දයක් නෙවෙයි, ආනාපානෙමයි කියලා. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ උරගා බලන්නේ මොකෙන්ද කොහොමද දන්නේ ආනාපානෙ හිටියයි කියලා. එහෙම මම හිතුව ස්වාමීන් එහෙම ආස්වාස පස්සේ ගැන දැනුව නිසා ඒක ආනාපාන සතිය කියලා. ඒත් අපි උසාවියේ ඒ තාක්කේ බාර ගන්න. උසාවියට අපිට ඕන අධික ප්‍රත්‍යක්ෂය. ඕක කියදාගෙන භාවනා නොකර මං ආසපාසට හිත යදුවා ආනාපානේ වැටුණා. ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. එතකොට Taman දැනගන්න ඕනේ අභියෝග කරන මේ මල්ලෙන් ගහලා බෑ අපිට මේ ගමන යන්න. කොහොමද දන්නේ මේ ආස්වාසිය ප්‍රසවාසිය කියලා? ඒක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් ඔන්න ඉදිරි පාර කැපෙනවා. ඒ ලැබෙන ආශ්‍රත් ප්‍රසවාස පිළිබඳ තොරතුරුවත් බලන්න දන්නෙත් නැත්නම් බල්ලා ඉදිරිපත් කරන්න දන්නෙත් නැත්නම් ඒකට අපි කියනවා ආනාපානට අනදර කරා ආනාපානට නොසලකා ඇරියා ආනාපාන නිසි ගෞරවය දුන්නා එතකොට භාවනාව පිටපොට ඒක නිසා අනිත් දවසේ ගියාම බලන්න ආශ්‍රත් ප්‍රසවාස පහක් පේනක හොඳටම ප්‍රමාණවත්. ඒක බලන්න මේක ආශ්වාස ප්‍රශ්වාසයේමයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි හිත පිට ගියා නෙවෙයි කියලා මොකෙන්ද Taman දැනගන්න කියන එක ඕක තමයි භාවනාව කියන්නේ. ඒක හෙලි කරලා කියන්න බැරි නම් ඉතින් අර රෝගියා රෝග ලක්ෂණ කිව්වේ නැත්නම් දොස්තරට කරන්න දෙයක් නැහැ. මම මේ මොකටද ආවේ කියලා ඇහුවොත් ඒක ඔබතුමා දැනගන්න ඔබ ඩිග්‍රියක් තියෙනවා නම් කියන්නකෝ. ඒව හරියන්නේ නැහැ. තමන් ගණන් කැක්කම තියෙන බඩේද, කනේද, නහයේද ඒ කොහොමද දන්නේ එතන අනික් තැනක නෙවෙයි කියලා ඒ දොස්තර මහත්තයට හේතු ගැන විදිහට කියන්න බෑ නා. වෙදකම කෙරෙන්නේ නැහැ. ඉතින් අර මිනිස්සෙක් ගියාලු මේ බෙහෙත් ගන්න. ඉතින් ඒ මිනිසයා වේදා අහන්න නැතුළු ලෙඩේ ලක්ෂණ. නාඩි බලලු කියන්නේ. ඉතින් ඒ නෝනාගේ නාඩි බලනකොට මිනිහා කැමති නැතිලු. මිනිහාගල එහෙම බෑ නෝනාගේ අත අල්ලන්න දෙන්න බෑ කිව්වා. එසේ වේදා කිව්වල එන ඔයා නෝනාගේ අත අල්ලන්න මම ඔයාගේ අත අල්ලන්න බේත් කියන්නම් කිව්වා. මින් නම් මොකද කියලාලු මේ කිරි හොඳා කියලා. ආයෙනම් කිරි හොඳා කියලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීවා. කිරි හොඳයි. මේ වැඩේදි බෑ. මේ වැඩේදී අපි යන්න හදන්නේ මේකට ඒසනි සලාකා කියලා බුදුහාම සඳහන් කරලා තියෙන ඔපරේෂන් එකේදී ගන්න පොයින්ටර් එක වගේ ඔක්කොම අයින් කරලා තමයි අදාළ දෙයට බලන්න අපි ඒ පොයින්ටර්ස් වලින් තමයි එහාට යන්නේ. ඒක හරියට කියන්න ඕනේ මගේ ඊතානපණ හිටියා පහක් හිටියා. ආනපණ මට දැනෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ මගේ ඊත සද්දයකට ගියා. මගේ ඊත වේදනාවට ගියා. මගේ ඊත කීතිවිලට ගියා කියලා පිට ගියයි කියන්න එපා. එතකොට බෑනේ අපිට මොකක් හරි සිද්ධියක් ගැන කතා කරන්න බෑනේ. තොගේට්නේ කතා කරන්නේ. ඒක ඒක තමයි අපි මෙතෙන්දී අයින් කරන්නේ සීළු වැඩ අයින් කරලා එකට අවධානය දානවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ආසල් ප්‍රසවාසයට වෙන්න පුළුවන්. දැම්ම බව හරිය බව දන්නේ කොහොමද? බොහොම සරල ප්‍රශ්නයක් හැබැයි ගැඹුරු උත්තරයක් තියෙනවා. මගේ හිත ආනපානික බව දන්නේ කොහොමද? මිට වෙටි සහැල්ලු අභියෝගයක් දෙන්න පුළුවන්. සහැල්ලු ප්‍රශ්න පත්‍රයක් දෙන්න පුළුවන් මේ විභාගෙට. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බවට හිත දාන්න. ආනපන වගේ දෙයකට යන්න එපා. ඊටකල් බලන්න මම දැන් වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද? මම හිටගෙන නෙවෙයි. මම ඇවිදීමෙන් නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද? ඒ හොඳ ආරම්භයක්. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න එක ඇතුලේ විස්තරයක් නේ. එහෙම නැත්නම් අතිරේක විස්තරයක් නේ ආනපන කියන්නේ ඒක සියුම් වෙන්න පුළුවන්. ආදුනිකයෙකුට. ඒ නිසා අපි ඉස්ලාම නිසි නිසීදති පල්ලංකම් පළඟ බඳ වාඩි වෙනවා. ඊට පස්සේ තමයි සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන සුවිශේෂ ප්‍රශ්න පත්‍රය අපි දෙන්නේ. ඒ නිසා ඉස්සලා බලන්න හොඳට මූණ අතපය හොදාගෙන පිරිසුදු වෙලා වාඩි වෙලා සීල මෙනෙහි කරලා අද්දක වහගෙන උන්ට ඉස්සලා මේක සහැල්ලු ලිහිච්ච සමබර භාවයට පත් කරන්න. ඒකල මේ සමබර භාවයට හිතව දාන ඉතල බලන්න කොහොමද දැන් දන්නේ මං වාඩිලා ඉන්නයි කියලා. ලේසි නෑ ඒක. කියන්න ලේසි. මේක සපේල උත්තර දෙන්න පුළුවන් කෙනාට කියත හැකි ආවාඩිලා ඉන්න බව දැනෙන්නේ මොකෙන්ද කියන එක හරහා පාර කැපෙනවා. ධානාපන්න ගියා නම් හොඳයි. ඊට වැඩිය හොඳ ඇත්තටම හොඳයි. නමුත් ගියාට පස්සේ ගිය බව දැන් මගේ හිතේ තියෙන ආනාපාන මූණට මූණ දාලා කියලා ඒකේ අත්‍යන්ත ලක්ෂණ ගති භාව ස්වභාව තටහන් ආකාර ටික කියන්න බැරි නම් උසාවියේ තීන්දුව කරනවා මේක බොරු බොරු සාක්කයක් කියලා. අද්දුරු සාක්කයක් නෙවෙයි. අද්දුරු සාකයක් නම් සපේලා උත්තර දෙන්න ඕනේ. ඒකට කියන්නේ චටිආය සම්පායති. ඒකට කියන්නේ චර්යාවෙන් කියලා නෙවෙයි. ඔය තමන්ගේ අත්දැකීමෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි නම් පොතේ දැනුමක් නැත්නම් ණයට ගත්ත දැනුමක් ඒකත් එක්ක භාවනා කරන්න බෑ. ඒ නිසා ආනාපානෙ පේන ටිකේදී අනිත් දවසෙත් භාවනා කරලා අනිත් දවසෙත් ඔය වගේම ලියන්න. ලියලා ඒ ආනාපානේ නිසකව හිත ගිය වෙලාවේදී ආනාපානේ මේ වෙන එකක් නෙවෙයි කියලා තමන් උරගා බලන්නේ කොහොමද කියන තොරතුරු දුන්නොත් මට පුළුවන් මං හිතනවා ඉස්සරහට තල්ලු කරලා දාන්න පුළුවන් වෙයි කියලා. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූලික කර්මස්ථානයේ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ මෙනෙහි කරමි. භාවනාව පටන්ගෙන විනාඩි 5ක් පමණ ඒ ගැන සිහියෙන් අවධානයෙන් සිටියෙමි. ආශ්වාසය සිසිල් ස්වභාවයෙන් යුක්තය. ප්‍රශ්වාසය උණුසුම්ය. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස ගැන නිරීක්ෂණය කරමින් ඊතා සමීපව බලමින් සිටින අතර වරින් වර නොයෙකුත් දේවල් වලටද සිත දිව යයි. වීරයෙන් සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරන අතරේ එකවරම සිත අරමුණෙන් බැහැර වී සැඟවී යයි. එය නිින්ද ගියා යයි නොතේරේ. නැවත ටික වේලාවකින් සිත අවදි වෙයි. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිහිය පවත්වාගෙන යන අතර හුස්ම නොදැනී ශරීරයේ නොදැනී සැහැල්ලු බවට පත්වේ. ශරීරයේ තද උණුසුමක්, තදවීමක් සහ පපුවේ ස්පන්දනයද තදින් දැනේ. ඒ දෙස අවධානය යොමු කරන විට ඒ ස්වභාවය මගහැරියයි. නැවත අරමුණට සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. ගරු ස්වාමීනි මට අනුකම්පාවෙන් උපදෙසක් දෙනු මැන. මීළඟට සක්මන් භාවනාව හොඳින් සිහියේ පවත්වාගෙන යන අතර තද නිදිමතක් දැනුනි. කෙසේ හෝ වීරියෙන් මගහරවා ගැනීමට උත්සාහ කළෙමි. ටික වේලාවකින් දකුණ වම යනුවෙන් නොහැඟී ඉබේම નિરાයාසයෙන් ගමන් කරනවක් මෙන් දැනේ. ඒ වෙලාවට සතිය පවතී. බොහෝ විට වැඩක් කරන විටත් සක්මනේදී ආනාපාන සතිය ප්‍රකට වේ. හුස්ම පොදට හිත දිව යයි. මේ ගැනත් අවවාදයක් දෙනු මැනවි. යෝගාවචර අප කෙරෙහි අනුකම්පාවෙන් වෙහෙස වෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මෙයත් උසාවියට ගඳවන්න ආසාවක් තියෙනවාට කැමතිනම්. කවුද මේ ඒක ප්‍රශ්න ලියපේ කරන කැමතිද අපි සාකච්ඡාවට මේ හරස් ප්‍රස්ථානවට උත්තර දෙන්න කැමතිද? හොඳයි මගේ හොඳට ප්‍රශ්න අහගන්න ඊට පස්සේ උත්සාහයක් ගන්න. මේකේ තියෙනවා ආනාපානේ වැටෙන අවස්ථාවක් තියෙනවා. ආනාපානේ හිත පිටි ගිය අවස්ථාවක් තියෙනවා. ආනාපානේ ගිවිලා ගිය අවස්ථාවක් ගැන හිත මේ ලීන වෙලා ගිය අවස්ථාවක් කියනවා. මේ තුන හොඳට පැහැදිලිවද මේ ලියුම ලියලා තියෙන්නේ නැත්නම් මේ තුන පැටලිලාද තියෙන්නේ? මට දැනෙන විදිහට ස්වාමීන් වහන්සේ ලිව්වේ එහෙම. කියන්න බෑනේ අවස්ථා තුන කොහොමද කියලා මම ওই කියපු එකම ආයසරයක්. ඉස්සෙල්ලාම ආනාපාන සතියේට මේ නාසිකාග්‍රේට හිත තියා ගන්නවා. ඊට පස්සේ හුස්ම දැනෙනවා. ආස්වාස් ප්‍රස්වාස් දැනෙනවා. ඊට පස්සේ මේ ටික වෙලාවක් ඉන්නවා මේ විදිහටම නිතරම වගේ මේ හිත කොහෙට හරි නොදැනී දන්නේ නැතුව වගේ යනවා. ඔය එතකොට ආනපන කියන අවස්ථාවක් තියෙනවා හිත පිට යන අවස්ථාවක් තියෙනවා. ඊට සාපේක්ෂව මේ දෙකට අමතරව ආනාපානෙ ගෙවිලා ගිය අවස්ථාවක් ආනාපානෙ ඊට පස්සේ ඒ ඒ ආයෙම හිත ආවට පස්සේ ආයෙ සිහියෙන් ඉන්නකොට අර ඔළුව තද වෙනවා. මේ නිකන් පපුව හයියෙන් ගැහෙනවා. එහෙම දැනෙනවා. ඇඟ තද වෙනවා ගතියක් දැනෙන දාඩිය දානවා වගේ රස්නයක් දැනෙනවා. ඊට පස්සේ ආරමුණ ආයෙම එනවා. එතකොට මේ මේ අතපය එහෙම මුකුත් නැහැ වගේ දැනෙනවා ඇඟ. සෑහළුයි ශරීරය. ඒ ඒ කියන වෙලාව වෙනකොට ආනාපානේ දකිමින්ද තියෙන්නේ නැත්නම් හිත පිට ගිහිල්ලා තියෙන්නේ ආනාපානේ නොදැක්කමින් සතිය පිහිටවලයි. ආනාපාන නොදකිමින් ඉන්නේ වෙලාවට. සතියේ මේ ඇඟ පණ නැහැ වගේ. ඊට පස්සේ මේ මං ආයෙම ගන්නවා සිහිය. මේ ඊට පස්සේ ටිකකින් මේ ඇති කියලා හිතෙනවා. ඔය අන්තිමට කියපු කොටස භාවනාවේදී එච්චර අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඒක නොකර ඉන්න බලන්න. නමුත් ආයසරයක් භාවනාවකට බලන්න ආනාපානෙ මුණ දාලා ආනාපානෙ ඉන්න වෙලාව. ඒකේ මේකේ වචනෙන් කියනවනම් ආස්වාසිය සීතලට ප්‍රසආසිය උණුසුමට දැනෙනවා. ඊට පස්සේ හිත පිට ගියා නම් පිට ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිටද කියලා ඒකත් වචනෙට වාක්‍යයට දාන්න රචනාවට දාන්න සමහර වෙලාවට තියෙනවා ආනාපානෙත් නෙවෙයි හිත පිට ගිහිල්ලත් නැහැ නමුත් සමහරට මේ හෘද වස්තු ගැහෙනවා දැනෙනවා තදවල ශරීරේ පාන නැති වෙනවා නැත්නම් දඬු වෙනවා නැත්නම් වෙන වගේ තේරෙනවා එතකොට තමයි තේරෙනවා මේ හිත පිට ගිහිල්ලා නෙවෙයි කයෙමයි තියෙන්නේ මේ ආනාපානෙ පේන්නේ එහෙමයි මේ අවස්ථා තුන සුද්ධ කරගන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ඉස්සරහට කමඨාන් සුද්ධ කරන එක හරි ලේසි මේකේක ලියවිලා තියෙනවා මම ඒකයි මේ මේ අරස් ප්‍රශ්න අහන්න උත්තර ගන්න ගත්තේ. දැන් ඉස්සලා කියපේ කනට ආස්වාස කරනකොට සීතලයි ප්‍රසවාස කරනකොට උණුසුමයි කියන කාරණාවත් අහුවෙලා නැහැ. එතකොට හරි අමාරුයි ඉස්සරහට ගෙනියන්න. දැන් මේක ලියලා තියෙනවා මම ආස්වාස ප්‍රසවාස කරනකොට ආස්වාසයේ සීතලයි ප්‍රසවාසයේ උණුසුමයි. එතකොට හිත පිට යනවා. ඒකත් සාධාරණයි. ඊට පස්සේ උත්සාහ කරනවා ලිපියේ ආනපානෙත් නෙවෙයි හිත පිට ගිහිල්ලත් නැහැ. කයේ තියෙන යම් යම් බලාපොරොත්තු වෙච්ච සහන වෙච්ච තත්ත්ව දැනෙනවා. ඒක පාලනකින් සුද්ධ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔහේ සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී ආනපනෙ නැති වුණත් හිත පිටාරමුණට නොගියත් මේ කයේ තියෙන කම්පන චංචල විලෝපන මත සතිය තියෙනවා කියන එක තහවුරු කරවන්නයි මම මේ කතා කරන්නේ. එහෙමයි. ඒ වෙලාවේ සතිය තියෙනවා කියලා දන්නවනම් ආන්නේ තුන වෙන් කරගත්තට පස්සේ මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා ආනාපාන තියෙන සතිය පිට ගියා කියන ගන්නේ අපි සති නැහැ කියලා කියමුකෝ. ආනපනේ නැතුව කයේ වේදනා දැනෙන සතිය කියලා මේ සති දෙකෙන් ආනපන දැනෙන සතිය සහ කයේ වේදනා දැනෙන සතිය ආනපන දැනෙන්නේ කයේ වේදනා දැනෙන සතිය කියන මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ කාර්යක්ෂම සතිය? එහෙම නැත්නම් කුසලයට බර ආනපන දැනෙන සතියද නැත්නම් ආනපන නොදැනී කයේ වේදනා දැනෙන සතියද කියලා අහුවොත් උත්තර දෙන්න මම ප්‍රශ්න පිළිසිදුවේ. මට හිතෙනවා කයේ වේදනාව දැනෙන එක දැනගත්තොත් හොඳයි කියලා. ඔව් ඒකට යන්න බෑ පටන් ගන්නකොට. පටන් ගන්නකොට ආනපාන කියලා ආනපාන ගියන් ගෙවෙනකන් ඉඳලා යන්න ඕනේ මේකට. ඒක නිසා ඒක දියුණු කරලා ඉස්මතු කරන්නයි මම මේ හරස් ප්‍රශ්න අහන්නේ. ඒක දියුණු කරලා ඉස්මතු කරන්න නම් ඒකෙන් ආනපානෙ වෙන් කරගන්න ඕනේ, හිත පිට යාම වෙන් කරගන්න ඕනේ. මේ தත්තේ ආනපානෙ නෑ. හැබැයි සතිය තියෙනවා. කයේ කම්පන චංචල වැනින ගති, දඬු ගති පේනවා. ඒත් යෝගාවචර දන්නවනම් මේක ප්‍රතිපදාවේ ඉස්සරහට යෑමක් කියලා හරි ලේසි කියලා දෙන්න අනිත් දවසෙත් ඕකම කරන්න. එතකොට තානපාන විතරක් දැනන වෙලාවත් එයි. පිට යන වෙලාවත් එයි. මේකට හිත වැඩි කලකොලම් කරගන්න නැතුව දිගට කරගෙන ගියොත් වෙලාවක් එයි. ආනපානේ නෑ. භාවනා හරියට සක්මන් කරනකොට ඉබේම සක්මන වෙන්න වගේ අනායාසයෙන් වෙනවා. කයේ අතනින් මෙතනින් කම්පන චංචල දැනෙනවා විලෝපන දැනෙනවා නමුත් නිින්ද ගිහිල්ලා නැහැ සතිය කැඩලා නැහැ කියලා තේරෙනවා ඒසල් භාවනා කරන්නෙක් නැහැ හැබැයි භාවනාවක් කරනවා සතිය පවතිනවා ඒක හරි වටිනවා ටිකට පවත්වන්න පුළුවන් භාවනා කරන්නෙක් නැහැ භාවනාවක් තියෙනවා ඒකට කිට්ටුවෙන් යනවා සක්මණ කතා කරනකොට ටික වෙලාවක් යනකොට සක්මණ සිද්ධ වෙන්න පටන් ගන්නවා අනායාසයෙන් සක්මන් කරන්නෙක් නෑ මෙනෙහි කරන්නෙක් නෑ හැබැයි හොඳටම දන්න මං ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනුමි හිටගෙන නෙවෙයි නිදාගන්න නෙවෙයි ඒක මේ හුරුවට යනවා වයින් කර බොනික් එක් වගේ නැත්තම් ඔන්ලෝස බට්ටේ පැද්දෙන්න වගේ ඔහෙ යනවා ආන්නේ විදිහට මේක ස්වයන් සිද්ධව යnderලා අඩියක් පිටිපස්සට යන එක දිහාම බලාගෙන වගේ ඉන්න පුළුවන් නම් තමන්න පුළුවන් භාවනාවට භාවනා වෙන්න ඇරලා දේශ බලා සිටීමේ කලාව පුරුදු වෙන්න එතකොට සතිය තියෙනවා කියන හැඟීම තිබුණොත් යෝගාවචරයට සතුටක් ඇති මේක අසතියෙන් කියලා හිතනොත් බයක් ඇති වෙනවා සැකක් ඇති වෙනවා අපරාධේ කාලේ නාස්තුණයි කියලා කියනවා. ඒ නිසා ඒක යෝගාවචරයම සපේලා උත්තර දෙන්න ඕනේ. අපදානේන සම්පායති කියන තමන්ගේම චර්යාවෙන් සපේලා දෙන්න ඕනේ. මෙතෙන්ට යන්නේ භවනා නිසා සක්මන් කරන කෙනෙක් නෑ ඉබේ සක්මන වෙනවා මම දන්නවා ඇවිදින බව. ඉබේ කයේ හිත තියෙනවා ආසත් ප්‍රසවාසිකුත් නෑ. සතිය තියෙනවා. මම හුදු නිරීක්ෂකෙක් විතරයි. බලන්න කෙනෙක් විතරයි. ඊයේ බලන්න පුළුවන්. ඒ වෙලාවේදී ආයේ සතිය ගන්න උත්සාහ කරන දාගන්නත් එපා. ආනපන ගන්න උත්සාහ කරන්නත් එපා. මෙනෙහි කරන්නත් එපා. නැගිටලා යන්නත් එපා. ගියොත් වෙන්නේ ඒ නියම ප්‍රතිඵල ඉන්න වෙලාවේදී අපි නැගිටලා යනවා. ආයම නොවෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේ මේක අපේක්ෂා කරලා ඒකට යන්න ඇරලා නැත්නම් ඒක වෙන්න ඇරලා බලාගෙන ඉන්න කතාව. පිරිසිදු කියපු කතාව මම මම කියන්න හදන කාරණා පිරිසිදුද? එහෙමයි. හොඳයි. මම හිතනවා කොටම මේක වැදගත් වෙනවා කියලා. මොකද අර ප්‍රශ්න කලින් ඉදිරිපත් වෙච්ච එක හොඳයි. එයා දන්නේ ආනපන ඉන්නකොට ආනපන හිටියයි කියලා. එතකොට අපිට විසඳන්න බෑ. ඉතින් ආනපන ඉන්නකොට මේ ඇතුළට එන සීතලයි පිටුන රසය වගේ තොරතුරු ඒත් මදි ඇත්තට. මේකේ ලියලා තියෙනත් මදි. ආස්වාසයේදී මේට වැඩිය පුළුවන් තරම් තොරතුරු ටිකක් ලං කරගන්න. එතකොට තමයි ඊට සාපේක්ෂව ආනපනෙ නැති සතියක් අපිට අල්ල ගන්න පුළුවන්. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ගරුතර ස්වාමින් වහන්සේ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාවේ යෙදී සිටන විට හුස්ම ගැනීම ගොරෝසුවටද ප්‍රශ්වාස කිරීම සියුම්වද දැනින. මෙය වාර 10ක් 12ක් පමණ පෙනෙන විට වෙනත් අරමුණකට නොගියද නිින්ද නොනිින්ද දෙසම යන බව තේරිණි. ඔබ වහන්සේ ඊයේ දුන් පැහැදිලි කිරීම අනුව මූලික කමඨහන් වන ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බැලිය යුතු බවත් නිନ୍ଦ ඉවත් කළා යුතු බැවින් තවදුරටත් ආශ්වාස හා ප්‍රාශ්වාසයේ දෙසම බලා සිටියෙමි. සිත නිନ୍ଦ පැත්තට ඇදුනද අදිෂ්ඨාණයෙන් ආශ්වාසයෙන් බලා සිටිමි. බලා සිටියෙමි. ආශ්වාසය ඊට හොඳින් ප්‍රකටව පෙනිනි. අන් සියල්ල නොමැතිව ඒ පානනක් පෙමිනේ. එය දැකීම සහනයක් විය. ඉන්පසුව ශරීරයේ කකුල් කොටස එක ගොඩක්සේ නොදැනිනි. එනම් එය වෙන් වශයෙන් නොතේරෙන බවත් දැනිනි. ආශ්වාසයේ පමණක් පෙනිනි. ඉන්පසුව ආශ්වාසයේ ඊතා තුනී වී නොදැනෙන බවත් ඇතිවිය. ඊතා වීරියගත් විට ආශ්වාසයේ ඇති බව තේරුණි. නමුත් ඊතා සියුම් විය. මෙසේ සිටින විට හිස් අවකාශයක් පමණක් තේරිනි. සියුම් ආශ්වාසය ඇති බව වැටහිනි. වෙනත් කිසිවක් සිතට පැමිණියේ නැත. ඉන්පසු පර්යංකයෙන් අවසාන කරන විට කකුල් හිරිවැටි ගල් වී ඇති බව තේරිනි. නමුත් පර්යංකයේදී ඒ බව නොවැටහිනි. මෙසේ සියුම්ම ආශ්වාසය දැනෙන විට තවදුරටත් ඒ ආකාරයටම ආශ්වාසය දෙසම බලා සිටිය යුතුයද ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේක ඉදිරිපත් කළ තිබෙන දේ සුද්ධ කරන්න වෙනවා. නමුත් මට මෙන්න මෙහෙම කිව්වොත් මම හිතනවා ලියුපේකනට පැහැදිලි වෙයි කියලා. ඒ කොහොමද? මේ ආස්වාසේ දිහාම අඛණ්ඩව බලන හිටියොත් ඒකේ අවස්ථා තුනක් තියෙනවා. පටන් ගන්නකොට දීගං වාස සන්තෝ දීගං ආස සාමීති පජානාති කියලා සරුවචනසේ විස්තර කරපු විදිහට බොහොම ගොරෝසු ආස්වාස් ප්‍රසවාසයත් තියෙනවා. හරියට දුවලා දුවලා ඇවිල්ලා මිනිස්සෙක් පාඩු වෙච්චාම වැරදි වස්තු වැඩ කරන වැඩි හුස්ම ගන්න වැඩි අර වෙහෙස නිසා. ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට ඒ අර අච්චර දඟලන්න ඕන නිසා රස්සං වාස සන්තෝකේ ඉඳලා කෙටි ආස්වාස් ප්‍රසවාස තේරෙනවා. දැන් මේ පාර හරි කියලා හිතාගෙන සතිය කඩාගන්න යුතු දිගට ගියොත් කුරුසු ආනාපානේ සියුම් ආනාපානේ අතිසියුම් ආනාපානේට යනවා. දැන් මේ අතිශයෝන් ආනාපාන ගියාට පස්සේ රූප ලෝකයට කැමති එක්කන අර ගොරෝසු ආනාපානට කැමති වෙනවා. සියුම් ආනාපානට කැමති වෙනවා. අතිශයුම් වෙනකොට කලබල වෙනවා. යම් විදිහට අරූප ලෝකයට කැමති කෙනෙක් ඉන්නවා නම් එයා දන්නවා ගොරෝසු ආනාපානේ මේ රූප ලෝකේ සියුම් එක හොඳයි, අතිශයුම් එක ඊටත් හොඳයි. මේකත් ගෙවල දැම්මොත් තවත් භාවනාව හොඳයි කියලා ඇසුවිරු ඥාන ඇති කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. ඒක නිසා මේ වගේ ආනාපානයේ ගොරෝසු එක සියුම් වෙලා අතිසූක්ෂම වුණාට පස්සේ යෝගාවචරයාගේ ක්‍රියාකාරකම් යෝගාවචරයාගේ සංකල්ප පේනවා එයා ඒකට පිළිපදින හැටියට මේකේ තුම්පලක ලියවිලා තියෙනවා මට ඇහිච්ච විදිහට එimhe සියුම් වුණාට පස්සේ ආයාසයෙන් වීතියෙන් ආනපනේ බලන්න හදනවා කියලා. ඒකට වෙන්නේ මොකද අර නිදාගෙන හිට බබා ආය හැරෙනවා. ඒ කියන්නේ රූප ලෝකෙට තියෙන ආසාව, ගොරෝසු දෙයට තියෙන ආසාව. සියුම් වේගන යනකොට එයාට මේ ඇඩ්‍රස් නැති වෙලා යනවා. කොහේ ඉන්නවද මොනව වෙනවද දන්නේ කලබලයකට ඇති වෙනවා. ඒ කියන්නේ අර අරූප ලෝකයක් පිළිබඳව අහලත් නැහැ, යන්න ලෑස්තිත් නැහැ. නොදන්නේ කාට වැඩි හොඳයි, දන්නේ කාට කියලා ආයෙත් ගොරෝසු ආනපානට එනවා. මේක යෝගාවචරය දන්න එකක් නෙවෙයි මේ. මේ යෝගාචරයේ යටි හිතේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක නිසා උපදේශයක් වශයෙන් දෙත හැකි යෝගාවචරය උපදේශිකයයි දෙන්න එකතු වෙලා අනිත් දවසේ වෙනකොට අනික් කටුරු කතා කරන්න යන්න එපා. ඒක මම මේ වෙලාව කතා කරන්නේ නැහැ. වෙන බාහිර අරමුණු. ආනපන ගොරෝසු අවස්ථාව වැටුණා. සියුම් වුණා නම් දැන් දැනගන්න මේක අතිසූක්ෂම වෙනවා. ඊට පස්සේ නොපෙනී යනකම්ම ඉවර වෙනකම්ම කාය ජීවිත নিরপেক্ষව ඒ දෙස ඇස නොසොල්ලා ඇහ කරවිල වෙනකම් බලන්න එකයි තියෙන්නේ. ඒක කරන්න දෙන්නේ අපේ මාන්නේ. ඒක කරන්න දෙන්නේ මේ තක්කාය දිටිය. ඒක කරන්න දෙන්නේ තණ්හාව. ඒකට ආය ආනපන ගෙන්න ගන්න හදනවා. ආය මෙනෙහි කරන්න හදනවා. වීර්ය කරනවා, දඟලනවා. එතකොට අර නැති වෙච්ච ආනපන නෙවෙයි. හැබැයි ඒක දෝෂයක් නෙවෙයි. කාගෙත් හැටි. නා ඒ මොකද හේතුව අපි මේ රූප ලෝකේ, කාම ලෝකේ ගත කරලා ගත කරලා අපිට ඒ එහා සියුක්ෂම ලෝකයක් තියෙන බව අපි දන්නේ නැහැ. නමුත් බුදුහාමතුරු හොඳ නිසා භාවනා ක්‍රමය හරිය නිසා අපි එතෙන්ට ගෙනියනවා. ගෙනියනකොටම බයක් ඇති වෙනවා. සැකයක් ඇති වෙනවා. අනතුරුදායක ගතියක් ඇති වෙනවා. සංකාවක් ඇති වෙනවා. ඒ නිසා අපි අර ආපහු ආනාපානට එනවා. හැබැයි ඔක්කොටම එහෙම වෙන්නේ නැහැ. සමහරව සියුම් ආනාපාන ප්‍රේම කරලා නැවත ආනාපානයේ මතුවීම නරකක් විදිහට කල්පනා කරන යෝගාචර જાතිකුත් තියෙනවා. එතකොට යා සියුම් බවට කැමති. තමාර අය සියුම් බවට යනකොට බයට ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ රියෙල්ලෙන්න වගේ ආයෙසරයක් ගොරෝසු ආනාපානට යන අයත් තියෙනවා. එක්කනාගේ මේ දෙකම තියෙන්න පුළුවන් දෙ බැරිද කියන එක මට තාම සාක්ෂි ඔප්පු වෙලා නැහැ. හැබැයි මේ රූපෙට කැමති එක්කන අරූපෙට අකමැති වෙනවා. අරූපෙට කැමති එක්කන අරූපෙට අකමැති වෙනවා. මෙන්න මේ දෙක නම් හොඳටම යෝගාචරය තුළ දැක්කයි. එනිසා ඒක භාවනාවේ හොඳ ගැඹුරු අවස්ථාවක්. ගැඹුරු අවස්ථාවක් උනත් මේක හොඳට හසුරුවලා නැහැ. නමුත් කමඨාන් සෝද්ද කරනවා කියලා කියන්නේ ඊගා දාසෙත් මේක වෙන්න පුළුවන්. යනකොට ගුරුසු ආනාපාන සිව් වෙනකොට දැනගන්න මේක අතිසූක්ෂම වෙනවා. ඊට පස්සේ කිවිලම යනකම් ඉවර වෙනකම් ඇඟිලි ගහන්න නැතුව හසුරුවන්නේ නැතුව මමයට පැයෙන්න දෙන්නේ නැතුව මාන්නයට නැකියන්න දෙන්නේ නැතුව තණ්හාවට ගොඩ පෙරකුරුකම් දෙන්නේ නැතුව එහෙම ගෙවෙන කම්ම බලන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ක්ෂය වීම දකින්නවා වැය වීම දකින්නවා නිරුද්ධ වීම දකින්නවා පටිසං කයානුපස්සන වයානුපස්සන නිරෝධානුපස්සන පටිනිසග්ගානුපස්සන කියලා භාවනා හතරක් තියෙනවා. ඊටාම ගැඹුරු භාවනා. මේ ගෙවෙද්දි ගෙවෙන එක නැවත නැවත දැක් ගන්නා සුළුව. ආය ආනපන කරන්න යන්නෙත් නැහැ, මෙනේ කරන්න යන්නෙත් නැහැ. වැය වෙමින් යන එක දිහා බලන ගතියට වයානුපස්සනා කියලා කියනවා. නිරුද්ධ වෙන එක, ගෙවෙනුයි නිරුද්ධ වෙමින් යන එක බලන එක නිරෝධානුපස්සනා කියලා කියනවා. පටිච්චසග්ගානුපස්සනා කියලා කියන්නේ ඕක ගෙවෙනවා, ගෙවෙනම හොඳයි කියලා බලන බැල්ම. ආන්න ඒක අපි කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. මේ ලියපෙක්කනාට මම මේ කියන දෙමලේ වැටුණාද වන්දන. කැමැතිද මේ පිරිසිදු වුණාද නැත්නම් මේට වැඩි ඒකට විස්තර අවශ්‍යද කියලා මම දැනගන්න කැමැති කැමැති ඉදිරි අත ඉස්සුවත් ඇති මට මොකද කියන්නේ හරි අපි යනවා ඊගා ප්‍රශ්නයට ස්වාමින් වහන්සේ ඊයේ දිනේ ආනාපාන සතිය හොඳින් වැඩුණු බව පැහැදිලිව අද්දුටුවෙමි. ආස්වාස්සේ ප්‍රාස්වාස්සේ එහි අනුකොටස් එය දැනෙන ආදිය, තන ආදිය නමුත් අද දින ආනාපානසති භාවනාව සඳහා ඇතුළතින් පැමිණෙනු සිතුවිලි වලින් දැඩිව බලපෑම් ඇති වුණි. බාහිරින් පැමිණෙන ශබ්ද ආදිය දැඩිව බල නොපෑ අතර ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති වූයේ අභ්‍යන්තර සිතුවිලි වලිනි. ආස්වාස ප්‍රාස්වාසයේම දැනීම අනුකොටස් දක්වා යා නොහැකි වූ අතර ආස්වාස ප්‍රාස්වාසයේ නොදැනීම අතහැරුණු අතර පසුව සම්පූර්ණයෙන්ම අතහැරී ඇති බව තේරුම් ගනිමි. මෙවැනි අවස්ථාවල ගත හැකි පියවර කුමක්ද? ඔය මේකේ දෝෂ දර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් ඊයේ හරි පෙනිච්චයේ ආනාපාන කුඩා අනු කුඩා දර්ශන මොනක්වත් අපිට උප්පු කරලා නැහැ. ලියුම එතන ගෙට්සෙට් ගෙනාලා පෙන්ලා නතර කරලා තියෙන. ඒක ඊයේ උනත් කමක් නැහැ, අද උනත් කමක් නැහැ. ආනාපාන විස්තරي දාන්න ලිපියට. එතකොට මේ කතා කරන්නේ අද්දුටුවක් බව පේනවා. දෙක එහෙම ආනපානේ බල බලා ඉන්නකොට එන හිතවිලි බාහිර සද්දවලින් කරදරයක් උනේ නැහැ බව කියනවා. ඒකත් බොහොම හොඳයි. ඒකත් තොරතුරක්. මේ හිතවිලි වලට නමක් දීලා තියෙනවා අභ්‍යන්තර කියලා. මම දන්නේ කොහොමද කියන්නේ කියලා. මොකද ඒ හිතවිලි අභ්‍යන්තර වෙන්න මම හිතලා ගන්න එපායි. මම ප්‍රාර්ථනා කළා මගේ චේතනාවට එන්න එපායි. මේ කොහෙදෝ යන හිතවිලි වලට අභ්‍යන්තර කරගෙන උප්පෙන සාතික ලියනකොට gedera ඉන්න ආනපානෙ පැනලා යනවා. ඒක ස්වභාවිකයිනේ. එනිසා මේ අහ කියන්නේ රෙද් දැසේ දාගෙන කනවා කනවා කියලා කතාවක් අහලා තියෙනවා. එනිසා මේ හිතවිලි වලට මොකටද අභ්‍යන්තරය කියන්නේ? ලියවිලා තියෙන හිතලා නෙවෙයි ඔය. කටබොරු කිව්වත් දියබොරු කියන්න බැ නිසා පෑනට ලියවෙනවා වුණා. හැබැයි ඒක තමයි ඇත්ත. මේ හිතවිලි අභ්‍යන්තර කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයට ඔටුවට ගේ දීපු මිනිහට වගේ ගෙයින් යන්න වෙනවා. ඒක නිසා හොඳට බලන්න මේ හිතවිලි අභ්‍යන්තරද කියලා. එහෙම නැත්නම් මේ හිතවිලි හිතලා ගන්නවද? චේතනාපූර්වක වෙනවද? නැත්නම් මේ අහක යන එව්වගෙට කඩාන වැටලාද තියෙන්නේ කියලා. ඒ නෙවට මම කියාගත්තොත් මහායාන බුද්ධාමේ කියනවා හොරෙක් ගෙට එනකොට මගේ පුතා කියලා බාරගත්තොත් ඒ මිනිහට මොනව වෙයිද කියලා. ඇඳකොරේ රැය වෙන එනකොට නාගේ මිනිස්සු ගෙදර ඉන්නේ ඒ හොරා ගෙට එනකොට ආ වරේ මරේ පුතේ උංග කාර්යයකට දැක්කේ කියලා අර මිනිහට කන්න බොන දීලා පුදිය කරවුවොත් හොරාට දොස් කියන්න බෑනේ. යමේ කොහෙදෝ යන ආනාපාන හිතවිලි වලට මම කියා ගන්න තරම් අපේ හිත තකතිරු. ඔකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මොකද හරි ජොලියක් තියෙනවා. අනිත් දවසේ මේක දිහා බලනකොට මේ මම හිතුවේක නෙවෙයිනේ. මම එන්න කිව්වෙත් නෑනේ. ඒකෙදි ආවට පස්සේ මම අර හොරා පුතා කියලා බාර ගන්නවා. මේකටම ලියවිච්ච පොතක් තියෙනවා. thought without a think කියලා. හිතවිලි එනවා හිතන්නේක් නැතුව අන්න ඒ විදිහට බලනවා නම් මේ හිතවිලි පාරයින යන දේවල් මොකටද මම මේ කරේ දාගන්නේ එතකොට හිතවිලි හරහා බලන්න පුළුවන් ගතියක් එනවා ඒක නිසා අනිත් දවසේ බලන්න තවත් ඉඟියක් දෙන්න පුළුවන්. ඉසල අපි කතා කරපු වෙන්කේ හැටියට ආනපනේ සියුම් වේගෙන යනකොට නොදැනෙනකොට අර පාළුගේ වළම් බින්දින වගේ අහල පහල තියෙන එක්ක හිතවිල්ලක් එක්ක වේදනාවක් එක්ක සද්දයක් ගෙටක වදිනවා. එතකොට යෝගාවචර මේ ආනාපාන සාපේක්ෂව කතා කරුවේ නැත්තම් එයාට තින්නේ ආනපනේ කොහෙදෝ ගියා හිතවිල්ලක් ආවයි කියලා. ඒ හිතවිල්ලත් මගේ කියා ගන්න තරමටම යෝගාවචරය ඇතුළ අවිද්‍යාව තියෙනවා. අනිත් දවසේ යනකොට දැනගෙන යනවා නෑ හිතවිල්ල මම කියන්නෙත් නෑ මගේ කියන්නෙත් නෑ මගේ ආත්මය කරගන්නෙත් නෑ අභ්‍යන්තර කියන්නෙත් නෑ මේ හිතවිල්ල එන්නේ ආනාපානේ නැති ඉස්පාසුවේ හිස්තැනටද කියලා බලන්න නම් හිතවිලි එනකොට ආනාපාන ඉතිහාස කතාව කියන්න පුළුවන්කම තියෙනවා ආනාපානයට සාපේක්ෂව සපේලා උත්තර කියන්න පුළුවන් ගතියට කවදාවත් ලෑස්තිලා ගියේ නැත්තම් කරන්න බෑ ඒ නිසා මේ මේ අත්තරද්ද වෙන්න ඕනේ මේ විදිහට මේක නඩු ඇහෙන්නත් ඕනේ. අනිත් දවසේ යන්න ඕනේ හිතවිලි එද්දි නැත්තම් හිතවිලි හොස දාන වෙලාවේ ආනපානෙට මොකද වෙලා තියෙන්නේ? ඒක ඉතිහාසයට මොකද වෙලා තියෙන්නේ? ගෙවිමින් පවතිනවද නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා ආනපානෙ චප්ප කරගෙන හිතවිල්ල ඇවිල්ලාද කියලා බැලුවොත් මේකේ විස්තර ගොඩක් ගන්න පුළුවන්. මේකෙන් ආනාපානට කියනවා ගෝචර අජ්ජත් අරමුණ කියලා. තමන්ට ආරසාව ලැබලා දෙන ප්‍රතිපදා වැඩෙන අරමුණ. හිතවිල්ලට කියනවා ගෝචර නොවන අභ්‍යන්තර කියන්නේ ඒකට අජ්ජත්තරමුණ කියන්නේ බාහිර අරමුණක් ඒක. මේ යෝගාවචරය ආනාපානෙ පැත්තකට දාලා මේ හිතවිල්ලට අභ්‍යන්තර අජ්ජත්තරමුණ කියනකොට හොරෙක් ගෙට ගත්තා වෙනවා පුතා කියලා. එනිසා බොහෝම ලස්සනයි සිද්ධිය. ඒකේ කිසිම අකුසලයක් නැහැ. ලෑස්තිලා ගිහිල්ලා බලන්න. එතකොට Tamanට පුළුවන් වෙනවා මෙන්න මේ වගේ තක්කමුක්කක් වෙනකොට ලෑස්ති වෙලා උපදේශ ලැබලා ගිය එකනට ආනාපානේ කතාව හරහා හිතවිලි යන්නේ නැටි කීතයි. ලෑස්තිලා ගිය නැති එකනට ඉඳපු ගමන් හිතවිල්ලක් ඇවිල්ලා මේක කඩා වැටෙනවායි කියලා ආනාපානේ සාකච්ඡාවෙන් අයින් වෙනවා බැදුරටත් නොකිය. අන්නේම නොවන බවට වග බලා ගන්න කියන්නේයි මේ කමඨාන සුද්ධ කරන්න තියෙන එතනයි. ඒ කියන එක නඩත් තේරෙනවද මන් දන්නේ. කියුම් බලන්න තේරිච්ච එක ඔය මයික් එක ළඟට ඇවිල්ලා. මම හිතන්නේ මම ඉස්සෙල්ලා බලනකොට එච්චර විස්තර ඇතුව බැලුවේ නැහැ කියලා මට හිතෙනවා හරියටම විස්තර කරන්න අමාරුයි මේ ආනාපාන සතිය ගෙවෙනකොට සිතුවිලි ඇහෙලා ඒකෙන් බලපෑවද නැත්නම් නැත්තම් සිතුවිලි නිසා ආනාපාන සතිය නැති වෙලා ගියාද කියන එක මම හරියට විස්තර කරන්න අමාරුයි මට හිතෙන්නේ සිතුවිලි ආනාපාන සතිය ගෙවීමක් සිදු වෙන්නේ නැහැ සිතුවිල්ල නිසා සම්පූර්ණයෙන්ම ආනාපාන සතිය වෙන් වෙලා ගියා කියලා තමයි මට හිතෙන්නේ හැබැයි මම ඊළඟ පාර කරනකොට විස්තර ඇතුව මේ දෙකෙන් මොකක්ද හරියට මුනේ කියලා පැහැදිලිව බලන්න ඔව් අනිත් අවශ්‍ය පරියංගයට යනකොට මොකෙන්ද සන්නද්ධ වෙලා යන්නේ? මොකද්ද ගත්ත පාඩම මේ කමඨාන් සුද්ධ කිරීමේ? මීට වඩා විස්තර ඇතුව ආනාපාන සතියේ ඒ ඒ සිද්ධිය වෙනකොට ඒ ඒ වෙනතෙන දක්වා මීට වඩා විස්තර ඇතුව ආනාපාන සතියට වැඩිපුර හිත යොමු කළා ඒකත් එක්ක ඒකත් එක්ක දැන් සිතුවිලි වල තියෙන සම්බන්ධය මොකක්ද කියලා පැහැදිලිව අඳුරගන්න. ඒකට කියනවා ආනාපානට සාපේක්ෂව බලන්න භාවනාදියා. දෙක මේ හිතවිලි වලට මම කියාගන්න ගියොත් කන පැලෙන්න ගන්නවා. මම ගහන්න ඕනේ නැන්නේ. දැන් කන පැලිලා ඇති මං හිතනවා කියනකොට. මේවට අභ්‍යන්තර කියලා හිතන තරම් විලජ්ජනනේ අපේ හිතට. කියන්නේ හිතන දේවල් නෙවෙයිනේ, ප්‍රාර්ථනා කරන දේවල් නෙවෙයිනේ. ගෝචරජ්‍යත්ව භූමිය ආනපනතියෙදි මේ පිටින් ආපේකට අජ්‍යත්ත කරගන්න හදනවා අපි. ඒක අපි දැනගන්න ඕනේ මේ මේ ක්‍රමේ නිසයි මේ අහකන්න අයට ඉද්දාසේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කෑ ගන්න. ඔය අපි ළඟට එන කරදර එකක්වත් අපි උත්තර නොදුන්නට මොකුත් වෙන්නේ නැහැ. අපි හිටියොත් තමයි මේ අයියා වෙන්නයි අක්කා වෙන්නයි තමයි ඌට උත්තර දෙන්න ගිහිල්ලා අහ කියන්නේයි තමයි. මම නොහිටියොත් ওই ප්‍රශ්න වලට හොඳට විසඳෙනවා. ඉතින් මම ඔකට කියනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මන් දනවා hina වෙනවා කියලා. මේ දවස්වල ඔයගොල්ලන්ගේ ගෙදරවල වල මිනිස්සු පුදුම සතුටකින් ඉන්න ඔයගොල්ලෝ ඇඟිලි ගහන්නේ නැති නිසා ප්‍රශ්න වලට. ඒගොල්ලෝ පුදුම බයකින් ඉන්නවායි මේ රිට්‍රීට් දවස් 5න් ඉවර කරන්න කියලා. දවස් 10ක් කරනවා නම් හොඳයි ඔය නාකියෝ නාකිච්චෝ ගෙදර නැත්තම් ගෙදර වල ප්‍රශ්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ගිය දවසේ ඒගොල්ලෝ අඬන්නේ ගෙදර ආපු එක දැකලා. මට හොරෙල්ලිය ලැබුණා අනේ සාංශ පුළුවන් තරම් දිග රිට්‍රීට් කරන්න. මොකද මේගොල්ලෝ ඇගිලි ගන්න නැත්තම් ගෙදර ප්‍රශ්න නැහැ. අම්මි අපි හිතන්නේ මම ගම කරන රාළාමි බබාහාමි මම නැතුව මම මොකුත් කරන්න බෑ කියලා අපි හිතනවා. අර මිනිස්සු ඉතන අනේ මේ නාකිය මැරෙන්නෙත් නෑ, දහහක වෙන්නෙත් නෑ කියලා. ඒකෙතර මිනිස්සු හිතන්නේ. දැන් මම්මිය උතරින් අයින් කරලා බලනකොට ලස්සනට වැඩේ යනවා. මොකක්වත් වෙනසක් වෙන්නේ නෑ. ඒක ටිකක් තියරිටිකල් මැක්සිමම් වෙන්න ඇති මං කියන කතාව. නෝ පොඩ්ඩක් විත්ඩ්‍රෝ කරලා බලන්න මම යා නැතුව යන්න අරින්න. ඔය හිතවිලි වලට මම කියා ගන්න යන්න එපා. මගේ කියා ගන්න යන්න එපා. මගේ ආත්මේ කර ගන්න යන්න එපා. හැබැයි ප්‍රයෝගෙට කියන ආනපානේ මම මගේ මගේ ආත්මේ කරනවා. මොකද ඒක කෙලස් අඩු ගතිය නිසා. ඒකල අපි යාට පොඩ්ඩක් මූල කර්මස්ථානේ කියලා ප්‍රයොරිටි දෙනවා. ප්‍රමුඛතාවය දෙනවා. දීලා අරිනේවට මයින් කරන්නේ නැතුව ඒව එනකොට බලනවා මෙයාට මොකද වෙලා තියෙන්නේ. ආනපානේ ශීර්ෂයෙන් නැත්නම් ආනපාන සාපේක්ෂව බලනවායි කියලා බලන්න ගියාම පේනවා ඒ ක්‍රෝණිය බලන්න ගියාම ඇත්තට හිතවිල්ල ඇවිල්ලා ආනබඩ චප්ප කරලත් නැහැ ඉඳලා තියෙනවා ආනබන වේදිකාව පිටිපස්සේ ඉඳලා තියෙනවා අපි විහිං කොහෙද යන දෙවෙනි නළුවෙකුට ප්‍රධාන චරිතය දීලා නැත්නම් එයා පැනලා දීලා ආනපනේ අපි ඇතින් අසරණ වෙලා ආනබනට අනදර කරලා ඒක දඬුවම් ලැබිය කි වැරද්ද ඒ නිසා මට හිතෙනවා අල්ලගෙන තියෙනවා කියලා බලමු හෙටත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටනවා තොරතුරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නය ඊයේ ඔබ වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාව ආශ්‍රිතවයි. ගරුතර ස්වාමින් වහන්සේ වෙත කරුණාවෙන් ඉදිරිපත් කරමි. ඔබ වහන්සේ ඊයේ සවස ධර්මදේශනයේදී ශීල අනුග්‍රහිතය යටතේ ධර්ම සාකච්ඡා යන්නේ වැදගත්කම දන්වන ලදී. ධර්මදේශනයේක කරුණු සිතින් විමසීම මේ යටතට වැටේද යන්න දැන ගැනීමට කැමැත්තෙමි. සමහර ධර්ම කරුණු සිතින් විමසීමේදී වෙනස් ආකාරවලට අවබෝධ වේ. මේ කල යුත්තක්ද? එසේ නැතහොත් දිගින් දිගට විමසීම නොකර සිටිය යුතුයද? ඔබ වහන්සේට බුදු සරණයි. මේකට ඇත්තටම අපිට අවස්ථාවක් දීලා නෙමෙයි මේ වැඩේ වෙන්නේ නිසා කවුරු මොන උත්තරේ දුන්නත් ඔය ඇබ්බැහියට වැඩේ යනවා. ඒකයි ඒක යථාර්ථය. නමුත් අපි මේ ගත්ත විමුක්තායතනේ පහෙන් එකක් තමයි කතා කරන්නේ. තමන් වර එක අසන ලද කරුණු ඇතුළත කියනවා ඒකට ණය විපස්සනාවට දානවා. එහෙම නැත්නම් ආකාර පරිවිතක්කයට දානවා. එහෙම නැත්නම් අනුමාන ඥානයකට දාලා බලනවා. බලනකොට අපි මෙතෙක්කල් ජීවිතේ කාමයේ සඳහන් ගත කරේ. දැන් ඉඳපු ගමන් නෙක්ඛම්ම නිමිත්තක් ඇවිල්ලා බලනවා. ওই කියන විදිහට ওই නෙක්ඛම්මේදී ගියාම ওই සැප ලැබෙයිද? එහෙනම් ඇයි මේ මිනිස්සු නෙක්ඛම්මේට යන්නේ නැත්තේ? කියලා හිත ඇතුලේ නිකන් හෙලෙත් ආඩු කරන හිතන නෑ නෑ ඔය මිනිස්සු මොනවා කිව්වත් මම මේක කරලා බලන්න ඕනේ කියලා සමහර විටක ඒ ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්යෙන් එහෙම නැත්නම් අනුමාන ඥාණයට හිතෙනවා ওই මිනිසු කේන්දේ කරලා බෑ. ඔබ මෙහි කරලා බලපන්. ඒකට භාවනා කරුවට වැඩි ආනිසංශයක් අර ණය විපස්සනාවේ ලැබෙන වෙලාවල් තියෙන නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි ඒක වෙන්නේ ඒ තරමටම පින මෝරලා ඒ තරමට අත්දැකීම ආවට පස්සේ. එනිසා භාවනා නොකර බනනාහ අපි මේවා කල්පනා කරාට ඒක බීලා කරන කල්පනාවක් වෙන්න පුළුවන්, නිදිමතේ කරන කල්පනාවක් වෙන්න පුළුවන්, මෝහයෙන් කරන කල්පනාවක් වෙන්න පුළුවන්, මායාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි ඉස්සරහට මේ මේ අභිඤ්ඤය කරුණ එකක් විදිහට සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා. ඒ අසුවිරු ඥාන ඒවා චින්තාමේ වශයෙන් කල්පනා කරනකොට කල්පනා කිරීමත් කල්පනා කිරීම හරහත් විමුක්තියට යන්න පුළුවන්. ඒක විමුක්ත ආයතනයක්. විමුක්තිය කියලා විමුක්තියට යන දොරටුවක්. ඒක නිසා භාවනාවෙන් අපි සිංහල භාෂාවේ සාමාන්‍ය කියන භාවනාවෙන් තොරව ඉන්නකොට rahat වෙන්න පුළුවන්. අර භාවනා කරපුවයි ඇහිච්චිවයි හොඳට ඒක අනුමාන වෙනකොට ණය විපස්සනාට වැටෙනකොට භාවනා කරනවා කියන මූඩ් එකේ නෙවෙයි සතිය නම් තියෙනවා. අපි භාවනා කරනවා කියන එක අදහස් කරන එකක් කරලා බද්දපරියන් කියන්නේ ඒක බද්දපරියන් කියන්නේ නෙවෙයි. සාමේ ආනන්ද සාංශේ හතරියෙන් තොරව ඇඳට පාත් වෙනකොට තමයි අවබෝධය සිද්ධ වුනේ. ඒක විද්ද වෙන්නේ ණය විපස්සනා. ඒ නිසා ඒක උනාට පස්සේ තමයි කියන්න වෙන්නේ හරිද වැරදිද කියලා. කිසිම කෙනෙකුට ඒක උනන්දු කරවන්න යන්න හොඳ නෑ. මොකද අපිට එහෙම අපේ ස්වච්ඡන්දතාවයේ ස්වච්ඡන්දයට ඉඩ දීලා නෙවෙයි මේක වෙන්නේ. මේක අපි අරගෙන යන ගමනක් තියෙන අපිට ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙලා උනාට පස්සේ කරතයි. හිතන්න නම් යන්න එපා. හිතන්න ගියොත් ඒක විපස්සනාට කරන මේ අනුග්‍රහයක් වෙන්නේ ඒක උනාට වළක්වන්නත් එපා. මේ වණින්වට තමාට මේ වගේ කොච්ච දාන දේවල් ඉන්න පටන් ගන්නවා වළක්වන්න යන්න එපා. මොකද මානසික විද්‍යාව බැලුවත් ඒක එන වෙලාවෙ එළියට යන්න අරන එක ලොකු ලාභයක්. කැතැසිස්. හිතන්නත් එපා. ඒ නිසා වෙන දේ වළක්වන්නත් එපා. අලුතෙන් හිතන්නත් එපා. එතකොට මේ ණය විපස්සනා විමුක්ත ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හැමෝටම නෙවෙයි ගොඩාක් කරට ප්‍රඥා චරිතයට තමයි ඒක සිද්ධ වෙන්නේ. සද්ධා චරිතයට හුඟක් අඩුයි ඒක සිද්ධ වෙනවා. ප්‍රඥා චරිතයට සිද්ධ වෙන්නේ ඒ වගේම සමාධිය බර කෙනාට නෙවෙයි සිද්ධ වෙන්නේ වීරියට බර කෙනාට. ඒ නිසා සක්මන් භාවනාදී ගොඩාක් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒ ටික තමයි මේ වෙලාවේ හැටියට කියන්න තියෙන්නේ. මෙතකින් අද දින සාකච්ඡාවට ගැනෙන්නට නියමිත ප්‍රශ්න අවසන් වෙනවා. ඔව් අපිට තව විනාඩි 10ක 15ක අතිරේක කාලයක් ඉතුරුලා තියෙනවා. කාට හරි මේ අපි සාකච්ඡා කරපු දේවල් පිරිසුදු කරගන්න ඕන නම් එහෙම නැත්නම් සභාවට Tamanට අදාළ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්ස මට සක්මන් භාවනාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස ඉදිරිපත් කිරීමට අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ භාවනාව පටන් ගත්ත මුල් කාලේ මම සක්මන් භාවනාවට පරයන්කට වඩා ප්‍රියතාවයක් දැක්ුවා. සාමාන්‍යයෙන් පැයක් පැය එකමාරක් විතර වගේ එක දිගට සක්මන් භාවනාව සිද්ධ කරනවා. ඒ වෙලාවේ මම මුලින්ම කරේ මම ඇවිදින ඉරියව්වට සිත දාන එක මුලින්ම. ඊළඟට දෙපය මාරු වෙන විදිය ගැන සතිය පිහිටවවම දකුණ කියලා මෙනෙහි කරමින් පස්සේ ඒක තව ටිකක් දියුණු වෙනකොට ඔසවනවා ගෙන යනවා තබනවා කියන ඉරියව්ව දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා. ස්වාමීන් වහන්සේ කාලයක් කරගෙන යනකොට දෙපය දිහා සිත යොමු කරනව වෙනුවට ඇවිදින කය මෙහෙවන සිත දිහා බලන්න මම පුරුදු වුණා ස්වාමීන් වහන්සේ. ඒක ඉබේට වුණු දෙයක් මම හිතලා කරපු දෙයක් නෙවෙයි. සක්මන පටන් අරන් මුලින්ම ඇවිදින ඉරියව්වට සිත දැම්මට පස්සේ ඒ සිත දිහා බලාගෙන ඉන්න විදිහට තමයි සක්මන් භාවනාව සිද්ධ වුනේ. මෙහෙම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික අර භාවනාවට තිබ්බ ප්‍රියතාවය අඩු වුණා. සාමාන්‍යයෙන් විනාඩි 10ක් විනාඩි 20ක් වගේ භාවනා කරනකොට හිත සමාධිමත් වෙනවා. ඒත් ඉස්සෙල්ල කරපු කාලේ මගේ හිත සක්මන් භාවනාවෙන් සමාධිමත් වුණේ සතිය පිටවන එක විතරයි එතනදී උනේ. ක්‍රමයෙන් හිත සමාධිමත් වෙනවා සාමාන්‍යයෙන් හොඳ සමාධියක් දැනෙනවා විනාඩි 20ක් විතර වගේ යනකොට එතනින් එහාට සක්මන් කරගෙන යන්න සිත වෙතර ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නැවත ඒ භාවනාව කරගෙන යන්න මට අවශ්‍ය නම් එතකොට මට අතිරේක වීරයක් ඒ වෙලාවේ දාන්න සිද්ධ වෙනවා ඒ වීර දැමීමත් එක්ක සමහරට ඒ වෙනකොට විතක්ක ਵਿਚාර නතර වෙලා තියෙනවා මම මෙනෙහි කරන්නේ නැහැ නැවත ආයේ මෙනෙහි කරන්න පටන් ගන්න වගේ එහෙමත් සිද්ධ වෙනවා. ඒ දෙත් එක්ක ස්වාමීන් වහන්සේට සමාධිය නැති වෙලා ආයේ භාවනාව මුලට යාමක් වගේ සිද්ධ වෙනවා. ඒ ආයේ මුල ඉඳලා පටන් ගැනීමක් වගේ දෙයක් මට කරන්න සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ මෙහෙම වෙන්නේ මම වීර්ය සහ සමාධිය බැලන්ස් කරන විදිය මොන හරි ප්‍රශ්නයක් තියනවාද? නැත්තම් මේක මට තවදුරටත් කරගෙන යන්න ස්වාමීන් වහන්සේ උපදේශයක් බලාපොරොත්තු වෙනවා. මේ දෙපැත්තකින් අපිට මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් එකක් තමයි විනාඩි 20කින් විතර වගේ තියෙන සමාධියේ තියෙද්දිත් අපි නැවතත් මම ඇවිදිමින් ඉන්නේ කියනට හිත ඉදුවයි කියලා හිතමු. මෙනෙහි කිරීම නැති වුණත් එහෙම කරනකොට ඒක අමෝරා ගතියක් තියෙනවා නම් ඕනට ඕන නැතුව මේක කරන්න කියලා ඒ ආයශරයක් වීර්ය වැඩි වීම නිසා සමාධිය කැඩලා යනවා. එතකොට දරත ගතිය, එපා වෙන ගතිය එනවා. අපි හිතමු මේක දිගෙත් කමක් නැහැ කියලා කොහොම හරි භාවනා කරන්න යනකොට ඉස්සල සැරේ සමාධියට එන්න විනාඩි 10ක් කර තුනා නම් දැන් මේ අවිශ්චිචි තත්ත්ව කෘත්‍රිම අවිශ්චිචි තත්ත්වය යටතේ භාවනා කරලා නැවත සමාධියට ගිය අත්දැකීමක් තියෙනවා නම් පළවෙනි වතාව වගේම විනාඩි 10ක් විතර හෝ ඊට වැඩි කාලයක් ගන්නව සමාධිගත වෙන්නේ නැත්නම් විනාඩි 5න් 10න් 5න් 4න් 3න් සමාධිගත වෙනවද වගේ කියලා කට උත්තර දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊට පෙරට වඩා ඉක්මනින් සමාධිගත වෙනවා. ඔය ඒකනම් එහෙමනම් එච්චර මේකේ හානියක් නැහැ. කලියුත්තක් නන් නෙවෙයි. නමුත් Tamanට තේරෙනවා පටන් දෙවෙනි සැරේ පටන් ගන්නකොට සමාධි පදනමකින් පටන් ගන්න. අමෝරාවකින් වීර්ය වැඩි වෙලා අවිස්සලා තිනොම යෝගාවචරය සටන පාවා දෙන දිගට කෙරුවොත් දෙවෙනි සැරේ Tamanට ලාභයක් හම්බ වෙනවා. අර ඉස්සලකින් ආපු මූඩ් එක නිසා විනාඩි 5 10ක් යන ඉඳලා පහෙන් සමාධිගත වෙනවා. තුනෙන් දෙකෙන් සමාධිගත වෙන්න පටන් ගන්නවා. මම නැවතත් කියන්නේ අර විදිහට අවසන්ද කියලා. මෙතෙන්දි තියෙන්නේ මේ භාවනාවට භාවනා විසින් යන්න තියලා බලාණි නැතුව අපේ හිත මොන හරි කරන්න හදනවා. ගොඩ පෙරක දෝරුකම් දෙන්න හදනවා. එතකොට තමයි එක්ක මෙනෙහි කරන්න හිතනවා එක්ක ආය සමාධියට අමෝරාවෙන් සමාධි ගණ්ඩ හදනවා නැත්නම් සතිය ගණ්ඩ හදනවා ඇවිල්ලා තියෙන එක මත. එතකොට ඇවිසිල්ලක් වෙන්නේ. එතකොට නිකන් ඕටෝ පයිලට්ින් දාලා මේක දිහා බලහින්න අරින එකයි තියෙන්නේ. ඒක එක විකල්පයක්. දෙවෙනි සැරේ අමෝරාමෙන් කෙරුවත් කඩින් එනවා. මොනවක්වත් කරන්න තු ඉන්නවා. සක්වනේ පිට යන්නෙත් නැහැ. කයට කියනවා බොඩි නොලෙජ් එකට කියනවා කැමැත්තක් කරගන්නයි කියලා. හුඟක් වෙලාවට ඒකට ඒකට උත්තරේ තමයි අර යනම් වේගයට යන්නේ නැතුව සාමාන්‍ය වේගය අඩු කරගෙන ගියොත් ටිකක් අපි උත්තරේට ලඟ වෙනවා. දෙක විනාඩි 20ක දුවේ ගොඳ සමාධිය තියේදී කලබල කරන තු එහෙම ගිහලා පරියන්කට දාලා බලන්න ඕනේ. අර සමාධියෙන් මොන හරි ප්‍රෝජනයක් පරියන්කට සිද්ධ වෙනවාද කියලා. සිද්ධ වෙනවා නම් පැයම ධක්මං කෙරුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම එහෙම ඒ වගේ වෙලාවට පරියන්කේ වාඩි වෙලා බලලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවේදී හොඳ මුලින්ම හොඳ සමාධියකට යන්න පුළුවන්. වාඩි වුණ ගමන්ම ආනාපානෙටත් වඩා වාඩි වෙන ඉරියව්වට හිත දාපු ගමන් සමාධියට යන්න පුළුවන්. ඒ සමාධියට මම තා ප්‍රියතාවයක් දක්වනවා ස්වාමීන් වහන්සේ. එතන ඉන්න කැමැති. ඒත් එහෙම ඉන්නකොට මම නොදැනීම තද නිින්දකට වැටෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිින්ද ඊටාම සුවබර නිින්දක් ලැබෙනවා එතනදී. ඒක නිින්දක්ද හිත හැඟවී යෑමක්ද කියලා පිරිසුදු කරගන්න වෙනවා ඒක. ඒ කියන්නේ අර පටන් ගන්නකොටම තියෙන ආරම්භක දේශයේ වශයෙන් තියෙන සමාධිය නිසා අපි ඉරියව්ව බොහොම සුළු වේලාවක් ඇසුරු කරන්නේ ආනපන සුළු වේලාවක් ඇසුරු කරන්නේ බොහොම හිත බොහොම ගැඹුරට යනවා. ගියාට පස්සේ මේ ඕනට වැඩි සීතල වීම නිසා නැත්නම් වීර්ය අඩුවීම නිසා ලෙඩ සමාධියකට යනවා. මේකට අවස්ථා තුනක් වචන තුනකින් කියනකොට එකක් තමයි කෙලින්ම නිින්දට වැටෙනවා. ඒ තීන මිද්දේ හිත මිදෙනවා. අයිස් කැල්ලක් බටර් ටිකක් මිදෙනවා. දෙක අරමුණේ නැතිවීම නිසා හිත හැංග වෙනවා. ඒකට කියන ලීන වෙනවා විෂුණු භාවයටපත් වෙනවා. එහෙම නැත්තම් ඔහේ වැක්කිරන සමාධියක් කරන නැගිටිනවා ආය වැක්කිරනවා ආය වැක්කිරනවා ආය නැගිටිනවා වගේ ලෙඩ සමාධියක් එනවා. මේ තුනේ තීන මිද්දේ අපි පිටු දැකිය යුත්තක්. ඒක කෙලෙස් සහිත ඒක නීවරණයක්. නමුත් මේ සංගවි ගැනීම කියන එක අපේ ජීවිතේ අපි අත්විඳපු නැති එකක්. ඒකට ලෑස්තිලා යන්න ඕනේ. ඒ කියන්නේ අරමුණක් නැති සතියක් තියෙනවා. අපි ඒකට කියනවා අනාරම්මන සතිය කියලා. අරමුණේමනේ අපි සතියක් වීట్లా තියෙන්නේ. දැන් තිබුණ අරමුණ ගෙවිලා ආලම්බනයක් නැහැ. අරමුණක් නැහැ. මේක අත්විඳිය හැක්කක් මේ ලෝකේ. අපි හිත කවදාකවත් අරමුණක් නැතුව ඉඳලා නැහැ. අපිට වෙන්නේ ඒක සීමුර්ජා වීමක් කියලා. ඒක නින්දක් කියලා නිසා අපේ හිත ඒක ලේසියට උත්තරේ දානවා නින්ද ගිහිලා අයියා. නෑ මේකට ලෑස්තිලා යන්න මේ හිතේ තියෙන තැනක් මේ අරමුණක් නැතුව පවතින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා මේ ලෝකේ ඉඳලා අපිට ගුරුත්වාකර්ෂණ නැත්තනක් අත්දින්න බෑනේ. හැමතැනදීම ගුරුත්වාකර්ෂණ තියෙනවා. නමුත් ප්ලේන් එකේ එක ඩයිව් එකක් තියෙනවා. ඒක දානකොට තප්පර 30ක් ගුරුත්වාකර්ෂණය අයින් වෙලා ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඒ ප්ලේන් එක ගිහලා මෙම ඩයිව් එක දාන එක තැනකදී ඒ නිසා ඇස්ට්‍රොනෝසට උගන්වනවා ඒක විතරක් ඔන්න බලාගන්නේ ගුරුත්වාකර්ෂණ නැති වෙලාවේ මේ ලෝකයේ ඇතුළෙමයි ඒ අර ගූර්ණේ නිසා ගුරුත්වාකර්ෂණය නලිෆයි වෙන වෙලාවක් එනවා. අන්න ඒවා එකක් බුදුහාමුදුර අපිට ගෙනල්ලා පෙන්නනවා මේ ලෝකේ ඉන්න පුළුවන් ආමිෂය මොනවත් නැතුව. ඒකට හෙල්ලෙන්නේ නැහැ මොකක්. ඔබ දඟලන්න ඕනේ නැහැ වැටෙන්නේ නැහැ ඒකේ. අපි වෙලා බලන පුටු තියනවාද හේතු වෙලා මොකේද මොකෙක්වත් නැහැ. ඒකට උරු වෙලා යන්න ඕනේ. ඒකට ලෑස්ති වෙලා යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔය උත්තර දෙන්නේ අහපු ප්‍රශ්නෙට නෙවෙයි සමා ඔය පරියන්කේ කරන වැඩේ. ඊට බොහෝම සමාන වැඩක් සක්මනේදිත් වෙනවා. සක්මන් කරන්නෙක් නෑ gediya පිටින් සක්මන සිද්ධ වෙනවා. අනායාසයෙන්. ඉතින් ඒකට මම නිදර්ශනයක් කියන්න මේක හිතවදින්න මම එක දවසක් ඔය මේ යටියන්තරදී බණක් කිව්වා. ඒකෙදී ਸਰුවචනන්සේ දේශනා කරනවා සනාරම්මන බිකේ උපදී පාපකා කුසල ධම්මා නෝ අනාරම්මන තස්සින් මේ යේව ආරම්මනේ පයින්නේ තං අකුසලම් පජහති. ධික සීරිස් එකක් තියෙන සූත්‍ර අනාරම්මන වග්ගයේ කියලා. අනාරම්මන වර්ගය කිය. ඉතින් ඒකේ අරමුණක් නැතුව අරමුණක් කෙලෙසයක් කවදාවත් උපදින්නේ නැහැ කියනවා අරමුණක් නැතුව. උපදින තාක් කෙලෙස උපදින්නේ අරමුණක් ඇතුව. ඒ නිසා මේ අරමුණ කියන්නේ කෙලෙසයක් බව දැනගෙන අරමුණ ගෙවන් කෙරුවොත් කෙලෙස් ගෙවන් වෙනවා. ඒ නිසා ආනාපාන රීත දාන්නට ආනාපාන කියන්නේ කෙලෙසයක් බුදුහාමරගේ වචනේ කියනවා. ආනාපාන ගෙවෙනකම් බැලුවොත් ඒ සම්බන්ධ කෙලෙස් ඉවරයි. නමුත් එතෙන්ට යන්න හිත කැමති නැහැ. අතරමඟට යනකොට ආයෙක ආනාපාන ඇදලා දානවා. එතන නිදිමතට ගිල කියලා දාන්න. දැන් අපි ওই දෙක මැදින් ගෙනියන්න ඕනේ නෑ. අරමුණ ඉවර වෙලා කෙලස් නැති ලෝකයක්, කෙලස් නැති තැනක් මේ ජීවිතේ තියෙනවා. චිත්තක්ෂණ වගේ. ඒකට ලෑස්තිලා යන්නේ කියලා. ඉතින් ඔය ලස්සන කතා කරලා ඉවරලා මම වෙනද බණ ඉවරලා ප්‍රශ්න ප්‍රශ්නෝට ඉඩ තියෙනවා. එදා ඉඩ තිබ්බේ නෑ මම. මොකද මට ඒත් එකම ගාල් යන්න සිද්ධ වුණා. ප්‍රශ්න කිව්වා නැගිට්ටා. නැගිටට පස්සේ කවුද අත උස්සගෙන ඉඳලා තියෙනවා ප්‍රශ්නයක් අහන්න මට. මම දැක්කෙත් නෑ. තිබුණා නම් එහෙල ප්‍රශ්නකට දෙන්නත් බෑ. ඊට පස්සේ ඒ කෙනා ප්‍රශ්න අනිතිකාර කියලා තිනවා හරි දැන් සක්මන පරියන්කේදී නම් අරමුණ කියවෙනවා අපිට බලහින්න පුළුවන් සක්මනේදී ඔක කොහොමද වෙන්නේ ඊට පස්සේ මට මේක හොඳ ප්‍රශ්නේ හොඳයි ඊට පස්සේ තමයි ඒකට උත්තරේ වශයෙන් මට හිතුනේ සක්මනිත් අනාරම්මනව අනායාසයෙන් සක්මන වෙල වෙලාවක් යනවානේ මම යන්නේ හැබැයි සක්මන හොල්මන යනවා මම නිකන් හරියට පිට කෙනෙක් වගේ මම දිහා බලන්නේ ආනේ වෙලාවේ මොකේද හිත තියෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. මම දන්නවා හිටගෙන නෙවෙයි කියලා. මම දන්නවා නිදාගෙන නෙවෙයි කියලා. හැබැයි සක්මන් කරන්නෙක් නෑ. මේ වම දකුණ මිනී කිරීමක් විතක්ක ਵਿਚාරය මොකුත් නෑ. ඒකට යන්න අපේ හිත බයයි. අපේ හිත හැම වෙලාවෙම මේ කරවන්න කෙරුම අක්කා අයියා මම නැතුව යන්න දෙන්නේ ඒ නිසා මම නැති වේගන යනකොට අපිට හිඳාඩි දානවා. අපි එක්ක ආනපානෙ මතු කර ගන්නවා නැත්නම් ධක්මන හයියෙන් පොළොව හප්ප හප්ප ඇවිදින්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ අරමුණක් නැතිකම අපිට පේන්නේ මරණේ වගේ. ඒ නිසා අර අරමුණක් නැත්තඳ යන්න තමයි සරුවචනංශ මේ අපිට සීලයක සමාදන් කරලා නෑදෑයෝ වයින් කරලා දාලා ආනාපානයක් දීලා ඒකත් ගෙවෙනකන් ඉඳලා ඔක්කොම ඉවරම කරලා පෙන්නනවා මේ ලෝකේ මැරෙන්න ඉස්සලා මැරෙන්න පුළුවන්. ඒක නිසා මම ඉස්ලාම් කරු රිට්‍රීට් එකේදී ඉන්දියාවෙන් ආපු මුනිත්‍ර ජීතුමා කිව්වා පර්යංකේදී මරණය අත්දකින්නකම් කවදාවත් සෝවාන් වෙන්න බෑ කියලා. පර්යංකේදී මරණය අත්දකින්න ඕනේ මේ සියල්ලම නැති වෙලා. හැබැයි සතිය තියෙනවා. මැරෙලා නැති බව දන්න හැබැයි මොන අරමුණේද හිත තියෙන්නේ දන්නේ නැහැ. සීමුර්ද වෙලත් නැහැ. මෙන්න මේක Tamange second nature එක වෙනකන් යන්න ඕනේ. මම කොහේ හිටියත් හක්මන හිටියත් පරියන්කේ හිටියත් වැඩේ යනවා. වැඩේ පුරුද්දට යනවා. මෙහෙවන්නේක් නැහැ. හොඳට බලන් හිටියොත් පේනවා එතෙන්දි විතරයි ආසතිය කියනක නැති වෙන තැන. අසහනයක් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පරණ ගෙවෙන කර්මත් ඒ වෙලාවේ තිබුණොත් එහෙම අපිට දරතයක් වෙනවා. ඒකත් නැහැ ඒ වෙලාවේ. ඒ නිසා වෙනවා දැන් අකුසල සම්බන්ධ පෙරණිව්වත් නැහැ. දැන් කරන්නෙත් නැහැ. මේකට කුසල චිත්තය කියලා කියන්න පුළුවන්. මේකට පුදුම බයයි. බය මොකද අපිට මේකට අර සම්බන්ධතා නැති නිසා. මමයට සම්බන්ධ නැහැ, මාන්නයට සම්බන්ධ නැහැ, තණ්හාවට සම්බන්ධ නැහැ, ආමිෂයට සම්බන්ධ නැති නිසා අපිට පේන්නේ මේ ආලම්බණයක් නැති වුණා වගේ, එල්ලෙන්නේ වැලක් නැති වුණා වගේ. ඒ නිසා මේක නිකන් හරියටම කියනවා නම් මම දන්නේ කට්ටිය හිට වෙනකොට කී දෙනෙක් යයිද කියලා. මේකට කියන්නේ මේ බෝම්බ බැඳගෙන පයින්නේ. කොමිටි මොකද්ද කියන්නේ සිව්සයිඩ් බොම්බර්ස් ඒක තමයි මේ උගන්වන්නේ ප්‍රභාකරන්ලට ඉස්සෙල්ලා බුදුහාමරේ කියන්නේ උඹම ඔබ 100 100ක්ම නැති වෙනවා දැන් සිව්සයිඩ් බොම්බර් කෙනෙක් ඇග්‍රීමන්ට් එක සයින් කළා ගෙදරින් යනකොට දන්නවනේ මුන්ට බය වෙන්න දෙයක් නැහැ මුන්ට ලක්ෂ ගණක් හම්බ වෙනවා මම සාර්ථක වෙන්නේ බොත්ත මිරික ගත්ත වෙලාවේ මම නැති වෙච්ච වෙලාවේ ඒකමයි නිවන කියන්නේ කැමති වෙයිද භයානකයි නැත්නම් හයානකයි ඒ නිසා කවුරුත් කැමති නෑ නිවනට. ඔය ඔය කොට්ටිය කොච්චර තටමැව්වත් කොච්චර භවනා කරත් නිවන එනකොට පිටිත් නූල් ගැට ගන්නවා. නිවන කිට්ටු වෙනකොට සත් සෙත් කවි කියනවා බුදු අම්මේ මෙහෙම කරලා කොහොමද කරන්නේ? නිවනක් ලැබුණා මෙච්චර අමාරු පාඩියක් දා ගන්න හම්බෙන්නේ නෑ නේද? ඒකයි කට්ටියට තියෙන අප්සෙට් එක. එහෙම එකක් තියෙනවද අප්සෙට් එක? නෑ ස්වාමීනි. ආ නේ අනේ තිබිච්චා. නිවන් දැකලා වගේ කතාවක් නිකන්. ඕනම කෙනෙක් ඔතෙන්ට යනවා. මෙතන ඉන්න කිසිම කෙනෙක් නොගිය කෙනෙක් නෑ. හැම කෙනෙක්ම ගියාට වැඩි වේගෙන් ආපහු ඇවිල්ලා මේ මම යට රිංග ගන්නවා. ආය ආනාපානය කරනවා. ආය පොළවේ හප්ප හප්ප ඇවිදලා බලනවා. මොකද මේ මේ කෙරෙන දේ දිහා බලහින්න අපිට බෑ. මොකද අපි කෙරුම නිසා. ඒක ඒක කොච්චර අපරාධයක්ද කියනවනම් දරුවෙක් දිහා බලන් ඉන්නවත් බෑ ඌටත් කරන්න හිතෙනවා. නිකන් එනකොට ඌට උපදෙස් දෙන්න හිතෙනවා. දරුවා ඇත්තටම සුදුසුයි මට වැඩිය මට උපදෙස් දෙන්න. මම හිතන නෑ මම සුදුසුයි දරුවට උපදෙස් දෙන්න කියලා. ආන්නේ වගේ අනුන්ගේ සීනි කිරිල්ලක් මෙතන තියෙන්නේ. ඇදගෙන නෑමක් නාන්නේ. මෙච්චර ලස්සන බුදුහාමුදුර අවුරුදු 2600 ඉතර පස්සේ ටොක්ක් කනලා කිව්ව ඔන්න බලපන් ඉවන කියනවා. දැම්ම බෑ හදිසිය හෙට එන්නම්. දැන් මේ පයි කියලා ඔන්න අනේ මේව තණ්හාවක්. අනේ මේව ආසාවක්. මනුස්සයෙන්නේ ගැලේ තියෙයි දෙයින් ගැලවීමක් කියලා හිතනවා. මෙතන ඉන්නේ කිසිම කෙනෙක් අත්දකපු නැති එකක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අත්දැක්කට අරිට වැඩිය වේගෙන් ආපහු කන්න තණ්හාවට ඇදලා දා ගන්නවා අපි. රූපෙට ඇදලා දා ගන්නවා අපි. කෙලෙස් වලට ඇදලා දාගෙන ඊට පස්සේ අඬනවා. බලන්නකෝ අප්පා හරි අප්සෙට් අප්පා. කෙලෙස් බලන්නකෝ තණ්හාව බලන්නකෝ කියලා කියනවා. අතෙන්ට ගිය ගමන් කියනවා ආපෝ මේ පැත්තට යන්න බෑ. ඒකට පුදුම බයක් තියෙනවා. අපි නැතර කරමු දාද සාකච්ඡා ඇතිනේ. හොඳයි අපිට පැයක් විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි පැයකට පස්සේ එකතු වෙලා පරියංග භාවනාවට යනවා. සාකච්ඡාවට සම්බන්ධ වෙච්චි ප්‍රශ්න විචාරත්තු වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි.